සමාජාරය කරනවා. ඒ තිබෙන වැදගත්කම රටක් ක්ෂේපත් කරන ගාම්භීර තත්ත්වයේ සංකේතය ජාතික ගීය ජාතික කොටිය ඉතින් දැන් අපිට කියනවා ජාතික ගීයක් ප්‍රයෝග කරන්න මේක කිව්වේ වැරදියා නෙමෙයි හිතාමතා තමයි මේක ජීවත් වෙනකොට නමුත් නාන්සලා අපිට අත්වෙච්චි මේ අභියෝගාත්මක අත්වය වෙනස් කර ගැනීම සඳහා ජාතික ව්‍යාපාරයේ සත්‍ය දෙන්න ඕනේ අජපාල ශිෂ්‍ය නැට්ටුවා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තියෙන මොකක්ද බහුතර മന്ത്രി සංඛ්‍යාවක් ඇති තනම්තා අග්‍රාමාත්‍ය ලෙස ජනාධිපති විසින් පත් කළ යුතුයි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ යහ පාලනයේ පළවෙනි දවසේ